පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න වෙද මාමා වෙද මාමා මාමා ඉන්නවද ගෙදර අන්න ඉස්කෝලේ නැන්ද ඇවිල්ලා ලියුමකුත් අරගෙන එන්සි. ඔව් ඔව් මට පේනවා පේනවා. ඕ මේ බණ්ඩියා මේ තවුසද ටිකක් හොයාගෙන එන්න මම බණ්ඩියා පිටත් කෙරුවා. මිනිහා නෑ. ඒ කෝ නාමෙල්. ආන් තාමත් අර බෙහෙත්තුරු දිගා වෙලා පොතක් කියවන. පොත් කියවන්නේ නැතුව ඉන්නම බෑ යාට. <laughs> ඔය කියවන පිස්සු කවදා ඇරෙයිද මන් දන්නේ. පොත්පත් කියවන එක බොහොම හොඳ වැදගත් මානසික ව්‍යායාමයක්. <laughs> නේද ඉස්කෝලේ නෝනි? <laughs> වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. මේ ඔහම ටිකක් ඉන්න. මං අර බණ්ඩියා හොයාගෙන එන්නකල්. හොඳයි මාමා. වෙද මාමා කීවේ පොතපත කියවන එක ගැනනේ. කියවන්නේ මොන පොතපතද කියන එක තමයි වෙදමාමා ප්‍රශ්නේ. කොහොමද ඉස්කෝලේ නන්නේ? කොහොමද මුවන් පැලසේ අපේ මැදි විදුහලේ තොරතුරු? <laughs> ඒව ගැන අහන්ත කලින් නාමිල්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගෙන ඉන්න කියලා තමයි අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා මට කිව්වේ. ආන් ඒකින්ද මං තකහණියක් මෙහාට අදාළේ. මේ වෙද 100ටයි බිසෝටයි ඉස්කෝලේ නැන්දටයි පින් සිද්ධ වෙන්නට දැන් මට 90 තරම් සනීපයි. මම නම් හිතුවේ නෑ මට ආයෙත් කවදාවත් නැගිටින්න, ඇවිදින්න කල්පනා කරන්න පුළුවන් වෙයි කියලා. මාව නොමරා මරපුයේ හතුරු තාමත් විශ්වාස කරනවා ඇති. අර රත්තරන් ඇත්පිලිමේ මං එළියට අරගෙන කෑලි කෑලි කපලා තවලන් කරත්තවල පටවාගෙන දුම්බරට අරන් ගියයි කියලා. මට තාමත් සැකයුම් ගැන ඉස්කෝලේ නැන්දේ. ඒ කියන්නේ තාමත් ඒ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. මෙයා පංගුවක් දාරයට මිනි මරනෝ කියාගෙන කෑ ගහනවා. හීනෙක් බය වෙලාද මන් දන්නේ. ඉතින් අපේ වෙදසිය අවදි වෙලා මෙයාගේ කාමරයට ගිහින් <laughs> මුල් දවස්වල මං එහෙම කෑ ගහන්න ඇති. නමුත් දැන් මට හොඳට නිින්ද යනවා. ආ මෙන්න මේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මේ ලියමන නාමෙල්ට දෙන්න කිව්වා. ඒක බලන්නකෝ. අනේ මොනවද ලියුමේ ලියලා තියෙන්නේ නැන්ද? මෙයාට ඈත පළාතක ගුරුපත් වීමක් කරන් දීලාද? එතකොට මට මොකද වෙන්නේ? ඈ? අනේ පොඩ්ඩක් ඉන්ටර්බිසෝ නාමෙල් ලියුම ගලවලා බලනක. ආ මේ සල්ලි කුල ගොඩකුත් එවලා මට මේ බලමු කියවලා මෙහි මහා දිසාපතිතුමාගේ සහයෝගයෙන් නාමෙල්ට හොඳ රැකියාවක් සොයා දෙන්න මං උත්සාහ කරනවා. ඉක්මනට සනීප වෙන්න ප්‍රතිකාර ලබා ගන්න. මේ සමග ඉවා ඇති මුදල ප්‍රයෝජනෙට ගන්න. මේ ගුරුතුමා. බලන්නකො අපේ ලොකු මහත්තයා නාමෙල්ට කොච්චර ආදරේද කියලා. මොකද මේ කඳුළු පිහින්නේ? නෑ මේ මගේ ඇස් එහෙම තමයි. හිතට සතුටක් වගේම කනගාටුවක් දැනුණත් ඇස් දෙකට කඳුළු පෙරෙනවා. ඔහොම ඉන්ටර්නෙට් මං එනකන්. හරි. එතකොට බිසෝයි කඳුළු පිහින්නේ. මෙයාට හොඳ රස්සාවක් කරන් දුන්නොත් යයියන්ට මේ පළාත අත්හැරලා. එතකොට මට මොකද වෙන්නේ? මාව අර නන්න අඳුන මිනිහට බලෙන් බඳලා දීලා අප්පච්චි පුහුණම්බුව රැක ගන්න බලයි. අනේ ඒකනම් වලක්වන්න මට බෑ පිස. මම් බිසෝගේයි නාමල්ගේයි සම්බන්ධය ගැන බිසෝගේ අම්මට ලොකුමැණිකේට අනන්තවත් කීවා. ආරච්චිලට ඒ විත්‍ය කියන්ට ගිහින් මම බැනනුත් ඇහුවේ. ලොකුමැණිකේ ආරච්චිලට විරුද්ධව එක වචනයක් කියන්න බයයිනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? නාමෙල් මේ මුවන් පැලැස්සේ ඉස්කෝලෙටයි පලාතටයි කරපු සේවාව කොච්චරද? හේතුවින් අන්තිමට මොකද වුනේ? මගේ අප්පච්චිගේ බූදලේ නැති වෙන තරමට පහලට වැටිලා බංකොලොත් එන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමයි නාමෙල් ඇවිත් එසේරම දියුණු කරලා ඔය දෙන්නා අවුරුදු ගානක් තිස්සේ ආදරෙන් ඉන්න වගේ අරචිලා දන්නවනේ අහුනේ නැද්ද කවදාවත් ඔය හොර රහසෙ පෙම්බැඳගෙන ඉන්න හැටි? මොකද නැත්තේ? කීප සැරයක්ම අහුණා. එහෙනම් ඇයි ඉතින් නාමෙල් වස් කෙරුවේ නැත්තේ? අස්කරන්ටම ගියා. නැන්දට මතකද? නාමෙල් මේ පැලැස්ස දියුණු කරන්න ග්‍රාම සංවර්ධන සමාගමක් පිහිටුවන්ට ගිහින් වෙච්ච වැඩේ. දන්නවනේ ඒ ගැන? හ්ම් හ්ම්. ඔව්. ඒ සිද්ධිය අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපිට කිව්වා. ඒ මුල් රැස්වීම දවසේ නාමෙලට ගහලා කකුලක් කඩලා දාලා මේ සිහි නැතුව වැටිලා ඉන්නකොට මැරිලා කියලා හිතාගෙන රෑ මැද්දේ මැද්දගෙන ගිහින් කැලේ මැද්දට දැම්මලු. මේ කොටින්ට වලස්සුන්ට කුදුරු වෙන්න කියලා. මං අහන්නේ ඇයි මේ මිනිස්සුගේ ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? මුදියා මාමා බය වුණා මුවන් පැලැස්සට ග්‍රාම සංවර්ධනය මගින් සමූපකාර වෙළඳ සැල් පිහිටුවයි කියලා. මුදියා මාමා හොඳටම බය වුණේ කඩසාප්පු වෙයි කියලා. හරි. එතකොට ඇයි බිසෝගේ අපච්චි ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? ඇයි ඉතින් මුලෑදෑනියා සතුටු වෙන්න එපාද අපරාධෙම අඩු වෙයි කියලා. මුදියා මාමා අපච්චිට කීවා ග්‍රාම සංවර්ධනේ පටන් ගත්තම ආරච්චිලකමටත් කටු ගහයි කියලා. අපච්චි ඉතින් කීයට ගියත් ඒ ආරච්චිල පට්ටම බේරගෙන ගමේ ලොකු මුලාදෑනියා කියන තමුන්ගේ තත්ත්වය තියාගන්න මුදියා මාමට එකතු වුණා. ඒ සේරම අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දන්නවද? හැබැයි ඉතින් එදා ඒ රැස්වීම කඩාකප්පල් කරන්නට ඇවිත් සෙනගට ගුටිපැට දීලා අතපය කඩාපු සේරෝටම විරුද්ධව මේ නඩුවක් දාන්න ගියාලුනේ. ඔව්. ඒ ග්‍රාම සංවර්ධනේ පටන් ගන්නට කියලා නාමෙල් ඉස්සරහට දැම්මේ කවුද දන්නවද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නවනේ. උන් නැහැ කරන්ට ගියේ මේ නොදියුණු මුවන් පැලස දියුණු කරන්ට නේද? ඉතින් එදා රෑ ඒ සෙනගට ගහලා බැනලා එතනින් ගියාම නාමල්ගේ කකුලකුත් කඩලා වනමුරුගුන්ට පණ පිටින් කන්ට මහ කැලේ මැදට විසි කරපු මුදියන්සයා කොහොමද බේරුනේ කියන්ටකො මට. එයාට හින්ති ගැන අහන්න එපා නැන්දි. නෑ නෑ පිසු. මට තාමත් පුදුමයි මේ නාමල් නොමරි බේරුනේ කොහොමද කියලා. ආ මේක දැනගන්න මට ඕනේ. මේ මුළු දිස්ත්‍රික්කේ සේරම හිතුවේ නාමෙල් මරලා එක්ක කොටි වලස්ස කෑවයි කියලයි. පංගුවක් කීවේ කැලේ හේන් වවන මිනිස්සු අවුලන ගිනි මැලවලට දාලා අලු කරන්ට ඇති කියලයි. ඒ සේරම කරවාපු හතුර තාමත් බිසු වඩන්ට වැළපෙන්න ඇති දවස් ගානම්ම දෙන්නට මං ඇත්තම කියන්න අපේ නෑ මුල් ආදරේ ඉහළටම නැගීගෙන ආපු කාලේ ඒ භයානක සිද්ධිය හරි හරි හරි. දැන් ඉතින් අඬනවා නම් අපි මේ මාතෘකාව වෙන අතකට හරවමු. වෙත මාමා උන් හිටි ගමන් පාරට ගියේ මොකද? හදිසිලි දෙක්වත් ගේනවද? මම මේ බොම මාන්සි වෙලා අපේ නාමෙල්ලි ලන්දාරියට ලොකු බේතක් හදනවා. ඒ බේතට ඕන කරන බේත ඖෂධ જાති කීපයක් හොයාගෙන ඉන්න කියලා අර බණ්ඩියා ඉලන්දාරියා පිටත් කෙරුවා මාලිගා තැන්නේ කැලේට. හානේ. මාලිගා තැන්නේ බිම හැම තැනම වලවල් හරලයි කියලා කරත් හරමානිස් කීවා. අප්පච්චි අම්මයි දෙන්නම ගියාලු ඒ වලවල් බලන්ට. ආ. ඒ කැලේට අර රත්තරන් ඇත්රූපේ තියෙන නිදානේ තියෙනවා කියන්නේ. ආ. ඕන් ඔය පිස්සු නිදාන් කතාවල් එන්දා. මගේ ඉඩමක් හැමතැනම හොට බරි හොට ඇන්නා වගේ බින්දලා විනාශ කරලා ඔය මිත්‍යා විශ්වාසෙ හින්දා නේද වෙද මාමා නාමෙල්ව හොරෙන් පැහැරගෙන ගිහින් මරන්න හැදුවේ ඒ මරණීය පීඩාවලින් දැන් නාමෙල් ගොඩට ඇවිත් ඉන්නේ නමුත් ඉතින් සම්පූර්ණ සුවය ලබා දෙන්න තමයි මම මේ බේත් හදන්නේ. ඉතින් අපිට බැරි දේව හොයලා දෙන්න. පොතේ පතේ පෑනි පැන්සලේ කඩදාසියේ සියුම් වැඩ කරන උදවිය දන්නවද? අර පැතලුනොත් තැඟපත ඉරාගෙන යන. කටු තියෙන කැලේ හැංගිලා තියෙන වන ඖෂධ වර්ග හොයාගන්න ඈ ආන්නේ හිඳයි කැලේට පුරුදු බන්දියාව මං ඇරියේ ඒවා හොයාගෙන ඉන්න කියලා. හරි. කෝදැන් ඒ බන්දිය? බන්දියාව අත්අඩංගුවට ගත්තලු මේ වාසනේ ගම්මුලා දැලියා. අප්පච්චි බණ්ඩියව අල්ලගත්තලු. කවුද කවුද කිවිසී? ආ මං අර පාරේ ගේට්ටුව ළඟට වෙලා බණ්ඩියා එනකල් ඉන්නකොට පාරේ යන මිනිස්සු කිව්වා බණ්ඩියාව ආරච්චිලා හිර බාරෙට ගත්තයි කියලා. හා පුච්චි. ඒයි. අයිතිකාරයාගේ අවසර නැතුව ඒ ඉඩමට රිංගලා බේත් පැලැටි හොයන මුවාවෙන් නිගන් ආරන්ට ගියාය කියන චෝදනාව උඩ. හ්ම්. ඒකද දන්නේ නෑ. නාමයට මේ බෙහෙත් හදන්න කියලා. නේද එදසි? හේ විතරක් නම් කමක් නෑ බිසෝ. නමුත් බන්දියා වගේ මිනිසෙකුට තර්ජනය කෙරුවම උගා ක්‍රා සෙල්ලි වෙන්න ඇති. ඒ කියන්නේ බෙදමාම මේ නාමල් මේ ගෙදර නැවතිලා ඉන්නවා කියලා කියන්ටත් ඇතිද? ඔව් ඔව්. ඔව් ඉස්කෝලේ නෝනි. දැන් මා බොරු කාර්යයක් වෙලා ඉවරයි. අනේ ආරචිල නමව වරද්දලා තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් ඉතින් ඒ කොහොමද තේරුම් ගත්තේ? ඉතින් දැන් මාස ගණනාවක් මම මේ ළමයි දෙන්නට නවා තැන් දීලා නතර කරගෙන නාමෙල්ට ප්‍රතිකාර කෙරුවා. ආරච්චිලට ඒ ගැන එක වචනයක්වත් නොකිය. හැබැයි මිනිහා මාව සැක කෙරුවා කීප සැරේ. මේක වැඩේ ආරච්චිලගේ ලොකු යාළුවා. දන්න තාලේ මේ ගෙදර ඇතුලේ ඉන්නේ කවුද කියලා හොයා බැලුවා. අංජනන් එළියෙන් හනුම මේගේ ඕදිසි කරලා කිව්වලු. වටින්නේ නෑ නේද එහෙම හොයලා බලන්න. වටිනා දෙයක් දෙතකොට නාමෙල්ව හොරෙන් අරන් ගිහින් නොමලා මැරුවේ ඈ. ඉතින් ආරච්චිලගේ ඒ ගජ මිත්‍රයාට බැරි වුණා. මගෙන් ඇත්ත නැත්ත දැනගන්න. මේ ගියසුමානේ ඔව් ගියසුමානේ අර බහූ භූතයෙක් ඇවිත් කිව්වා මේ ඉඩ මේ ගේ ඇතුලේ හැමතැනම හෝනියන් වල දාලා තියෙනවයි කියලා. ඒ තාන්ද ඇති මා තොල මොට්ටලේක් වගේ බය වෙලා ඒ හෝනියම කපන්න උන්නේ හේලාව ගේ ඇතුලට ගනිවි කියලා. ඔන්නේ එනවා. බුද්ධියන්ත එනවා. නෑ නෑ. මේ නාමෙල් එනවා මේ පැත්තේ. <laughs> වෙද මාමා ටිකක් ගැසුණා බුද්ධියන්ස එනවා කියලා. නේද වෙද මාමා? හැබැයි සිගේ ගැසුනේ බයෙන් නෙවෙයි. අහිතකර සතෙක් ගෙට එනකොට දැනෙන අප්‍රසන්නතාවයට. සමාවෙන්ට කතාවට බාධා කෙරුවා. නෑ නෑ නෑ. කිසිම සමාවක් නෑ. ඒ වුණත් ආමෙල්ගේ බිසෝගේ සැඟවි සිටීම ගැන මේ මුවන් පැලැස්සේ මහතුරු දෙන්නේ මාව සැක කරන එක ගැනයි අපි මේ කතා වුණේ නාමල්. අනේ ඇත්තමයි වෙදමා මට අනේක වාරයක් ස්තුතියි කියලා කියන්ට කිව්වා ලොකු ඉස්කෝලේ මහත්තයා මේ කරන සේවෙට. ඉස්කෝලේ උන්නේ උගත් වැඩගත් පැසුණු හිසෙන් බුහුමන් ලබන කෙනෙක්. ඒ කියන්නේ කොණ්ඩේ පැහුනම ගරු බුහුමන් කරන්න ඕනි කියන එකද සී? <laughs> නෑ නෑ බිසෝ පැසුණු හිසෙන් බුහුමන් ලැබව් කීවේ ඉසකේ පැහිච්ච අයට ගරු බුහුමන් කරන්ට කියනව නෙවෙයි. එහෙම නේද වෙද්දී? <laughs> නෑනේ. එහෙම ළඟේ තියෙන අර වත්තේ කාණු කපන මේ මේ ආරු මුගන්ගේ ඉසකේ පුළුන් වගේ සුදු වෙලා තියෙන්නේ. <laughs> මේකනේ වෙද මාමා. පැසුණු හිස කියන්නේ බුද්ධියේ මුහු කුරා ගිය විවිධ ශිල්ප ශාස්ත්‍ර වලින් අගතැම් පැමිණි බුද්ධිබතුන්ටනේ. එහෙම නේද වෙද මාමා? හ්ම්. කවුද ආවේ? බණ්ඩියාද නැත්නම් මුඩියාද? හ්ම්. ඔහම ඉන්නවද මම බලාගෙන එනකල්? ඒ මාතේ බණ්ඩියාව දැක්කද? හා බණ්ඩියා බණ්ඩියා මේ ඒක නෙවෙයි. හ්ම්. ලොකු මාත්‍ය මොනවද ලියුමේ ලියලා තියෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට මුවන් පැලැස්සෙන් පිටවිල යන්න කියලා ලියලා තියෙන්නේ. බොරු. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා එහෙමත් ලියයිද? එච්චරද ලියලා තියන්නේ? නෑ නෑ. තවාර දිගාමනුල්ලේ මනමාලයයි මුදියන්සිගේ පුත්‍ර මනමාලයයි දෙන්නේ බිසෝව කරකාර බැඳගන්න බලා ඉඳිද්දි නාමෙල්ට මොකද වෙන්නේ කියලාත් අහනවා. බොරුනේ නාමෙල් ඔය කියන්නේ. ආ එක්කෙනෙකුගේ ඇස්වලට කඳුළු පිරෙනවා වගේ නම් මට පේනවා. මෙයා හැමදාම මගේ ඇස් වලට කඳුළු පිරෙන කතාවමයි කියන්නේ නැන්ද? සතුටු කඳුළුද? වේදනා කඳුළුද? වේදනාව දෙන කඳුළු තමයි මට නම් හැමදාම ගලන්නේ. ඉතින් බිසෝ සතුටු කඳුළු පිරෙන්න තමයි අපේ ලොකු මහත්තයා නාමෙල්ට වෙන රස්සාවක් හොයලා දෙන්න යන්නේ. එතකොට ওই දෙන්නට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නේද නාමෙල්? හරි. නාමල් කැමතිද බිසෝවත් තරම් ඈතකට යන්න? එකවරට දහස් වාරයක් කැමති නැන්දි. ඒත් බිසෝ කැමති නෑ අම්මයි අප්පච්චි දාලා පිටවෙලා යන්න. ඔන්න ඔතන තමයි තියෙන තහංචි බාධකය. බිසෝ නාමල්ට වෙන පළාතක හොඳ රස්සාවක් ලැබුණොත් එහෙම බිසෝ කැමති නැද්ද මේ මුවන් පැලස අතහැරලා යන්න? මුවන් පැලස අතහැරලම යන්න නෙවෙයි අමාරු නැන්දි. මම අම්මයි අප්පච්චි අප්පච්චි අප්පච්චි අප්පච්චිගේ ඈතින් මස්සිනා මුදියන්සේ තමයි අපේ ආලවන්ත සම්බන්ධේ කඩක් කපල් කරන්නේ නැන්දි. තේරුණාද? එතකොට බිසෝගේ අම්මා උන් දැන් ගෙදර එක්කෙනාට පණ බයෙන් ජීවත් වෙන්නේ. නැත්තම් ඒ අම්මා අපි දෙන්නගේ සම්බන්ධයට කැමතියි කියලා මට හිතෙන්නේ. අනේ සම්පූර්ණ ඇත්ත නාමයෙන්. බිසෝගේ අම්මා බයයි ආරච්චිලට විරුද්ධව වචනයක්වත් කියන්න. හැබැයි මේ ප්‍රශ්නේදී අනිත් පැත්තේ ඉන්නේ. මුදියන්තේ මහමුදලාලි. නමෙන් විතරක් මහමුදලාලි. එයාගේ පුතා සිරිමල් නමෙන් විතරක් කෝටිපතියෙක්ලු. හැබැයි ඉන්නේ අතනට මෙතනට ණය වෙවි. තේරුණාද? ඔයා කොහොමද ඒව දන්නේ? ඔයා හොයලා බලවද? සිරිමල්ගේ බිස්නස් ගැන. ආ බිසෝ නාමේ වෙදමාම එනවා. බණ්ඩයා හිරමුතු මුල් හරන්ද මගේම ඉඩමේ ඉඳද්දී මේ බිසෝගේ අප්පච්චි මිනිහා හිරබාරට ගත්තා කියලා මේ මාටින් කරත්තකාරයා කිව්වා. හානේ. බණ්ඩිය දැන් කියලා ඇති නාමලුමයි මේ වෙද ගෙදර කාමරයක එකට ඉන්නවයි කියලා. ඊටත් වඩා දේවල් ගැන හරවුසල මේ රාජකාරි පොතේ ලියා ගන්නත් ඇති භාගද. දැන් අප්පච්චි කොයි වෙලාවක හරි මෙහාට එයි. අපි හොර මැරල්ලන්න. අපිටින් හොර මැරගන්න කෙරුවේ නෑ නව බිසෝ. <laughs> ඒකනේ. කරපු එකම දේ මේ දෙන්නව මේ ගෙදර නතර කරගෙන හිටියේ ඒක විතරනේ. බිසෝ මෙහෙ නැවතිලා හිටියේ අසනීපයකට ප්‍රතිකාර කරගන්න. ඒක ඇත්ත. එතකොට මේ මැරිච්ච නාමල් කියන එක හංගගෙන හිටියේ ඇයි කියලා ලොකු තර්ජනයක් කරයි සීයේ. ඒ තර්ජන ගර්ජන වලට මාපි ගැස්සෙන්නේ නෑ නාමේ. ආරච්චිලට කේන්ති එන්නේ අර දිගා මඩුල්ල ඉලන්දාරියා විසෝව බලන්ට මේ මුවන් පැලසට ආවමයි ඕන්. මෙහෙමයි. ඊට කලින් ඉස්කෝලේ ලොකු මහත්තයා හොඳ රස්සාවක් හොයා දුන්නොත් ওই දෙන්නම යන්න. එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බිසෝට අම්මව දාලා යන්න බැරි කමනේ. මට නම් හිතෙන්නේ එහෙමයි. අම්මා නිතරම ලෙඩ වෙනව නැන්ද? කාර්යයේත් එහෙනම් අම්මවත් එක්කන් යන්ටකෝ. ඒ අදහස නම් හොඳයි. හැබැයි එදාට තමයි ආරච්චිල ලොකුම කස්තිරමයි. ලොකුම අඩව්වයි නටලා මේ පැලැස දෙවනක් කරන්නේ. මේක එහෙම ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නෝනි. හ්ම්. ඇනේද මාමා. මාමටවත් බැරි නම් මේකට හොඳ උපදේශයක් දෙන්න වෙන කවුද මෙහි ඉන්නේ එකට? මේ බිසෝගේ නාමල්ගේ සම්බන්ධෙට දැන් කොච්චර කල්ද ළමයිනේ ඈ අවුරුදු 16ක් ඒ අවුරුදු 16ෙම ඉඳ හිටලා මාත් මේ දෙන්නගේ සම්බන්ධය ගැන ආරච්චිලටයි ලොකුටයි ඉඟි බයෙන් කිව්වා ලොකු නම් මඩේ හිටවපු ඉන්නක් වාගේ එක වෙලාවකට මෙහාට අනිත් වෙලාවට ආරච්චිලගේ පැත්තට දැම්මා. ඒක ආරච්චිල නේද? <laughs> නන මන්තිච බිද්දති. <laughs> ඒ කියන්නේ නැමුනේම නැද්ද? <laughs> මොන වේලිච්ච දරලියක් නමන්න පුළුවන්ද? ඈ සමහර උදවිය වේලිච්ච දරලි වගේ නමන්ට බෑ. බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ? ඇයි ඉස්කෝලේ නෝනේ? බින්දෙනවා. එහෙම නැත්නම් ඉතින් කැඩෙනවනේ මාමා. හ්ම්. ඒ කියන්නේ අපච්චිට අර heart attack එක හැදිලා මැරෙයිද මං හින්දා. ඔන්න එක හේතුවක්. අනික් හේතුව මෙයාගේ අම්මා. ඒ අම්මා අපට බොහෝම කරුණාවයි. නමුත් ආවාහ විවාහ ප්‍රශ්නේ ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. අපච්චි ඒ මං කොච්චර කාලයක් උත්සාහ කෙරුවද අඩුතරමින් අම්මගෙන්වත් කැමැත්ත අහගන්න. එක වෙලාවකට කැමැති වගේ පෙන්නනවා. ඒත් එක්කම ආරච්චිල මතක් වුණාම අනිත් පැත්ත ගහනවා. ඒකනේ බැරි. ඒක අතකට බිසෝගේ අම්මා නම්ම ගන්න බැරි නෑ. අර ඈතින් පේන විශාල ලකේ ගල ගල් පල්වතේ මහානුභාව සම්පන්න දෙවියෙක් වැඩ වාසය කරනවා කියලා විශ්වාස කරන ලොකුව බාගදා මේ පැත්තට නැමේ නෑ මං අහන්නේ මේ එතකොට ආරච්චිලව නම්ම ගන්න ක්‍රමයක් නැද්ද <laughs> මේ පංගුවක් උදවිය කොච්චර හොඳ කළත් ඒ හොඳ වැඩ, දියුණු වැඩ, සාරවත් වැඩ, යහපත් වැඩ කරන කෙනෙකුගේ පැත්තට නම්මන්න බෑ. හ්ම්? බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ නාමල්? හ්ම්? කැඩිලා බිඳිලා සුන් වෙලා ගියත් කොහොමටවත් නමන්න බෑ. ආ. එපා, පොවගෙන කියන්න. නෑ නෑ කියන්නකෝ කියන්නකෝ. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයක් බලන් ඉන්නවා මේ දෙන්නගේ ඉරණම විසඳනවද නැද්ද කියලා. නාමල් ගැන කියනකොට ආරච්චිලේ ප්‍රශ්නේ මගාරින්ද වෙන මොනවා හරි ගෙනාවා. අන්තිමේ මටත් ටිකක් තරහ ඇවිත් මං කෙලින්ම ඇහුවා. නාමල් බොම හොඳ ඉලන්දාරියෙක් නිසා. නාමල්ගේ බිසෝගේ අතරේ ආලවන්තකමක් තියෙන නිසා. නාමල් හොඳ බෑන කෙනෙක් කරගන්න පුළුවන් නේද කියලා. එහෙම කීවා විතරයි අපේ ආරච්චිලට යස්සාවෙස වෙලා මට කෑ ගැහුවනේ. පිහිය රත්තරන් කියලා ඒකෙන් ඇන කන්ටද කියන්නේ කියලා. හා නෙදායින් පස්සේ ආරච්චිල මට කැමති නෑ. පිහිය රත්තරන් කියලා ඇනගන්නමයි කිව්වේ මේ නාමල් කොච්චර හොඳ වුණත් පවුලට ඇඳගන්න කැමති නැtei කියන එක නේ කිව්වේ එතකොට අර දිගා මඩුල්ලේ නන්නාඳුරන මිනිහ කෑඳ ගන්නට යන්නේ කැමැත්තෙන්ද? නාමල් නාමල් කොකොහෙද ඔය යන්නේ? ඈ නාමල් මාව ඇඳ ගන්නට කැමති පවුලක් හොයන්ට යනවා සීයේ. මං යනවා. එහෙම යන්න මං ඉඩ දෙන්නේ නැහැ. මාත් වෙනවා යන දිහාටම. යම් මාත් වෙනවා. ඊවසන්ත ළමයිනේ ඊවසන්ත. හ්ම් හ්ම්. එක්මන් වෙන්න එපා. ඔව්. එක්මන් කොටයි. හ්ම් හ්ම් මෙන්න මෙහාට ආවනම් දෙන්නම හ්ම් මෙහාට ආලෝම අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර සේනානි වික්‍රමසිංහ රත්නා ලාල්නී ජයකුඩි සමග රෝහණ සිරිවර්ධන